ශ්‍රද්ධා සම්පන්න දෙන්වත්නි දැන් මේ දෙන්නත් අය මාස 9කට අධික කාලයක් පුරා මේ භාවනා පන්තියට සහභාගී වෙමින් භාවනාවේ නියැලෙන මිනිස්සාම මේ ඇගේ සම්මාසත්‍ය සම්මා සමාධියක් දැන් තරමක් දුරට හෝ මනෙන් භාවනාවේ නියැලුණා නම් ජීවිතයෙන් දෙන්නට ඕනේ නිර්වාණ ධාතු සාක්ෂාත් වීම සඳහා දිනු කරගත යුතු අංග තුනක් තමයි සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. ආර්යසංග මාර්ගයේ ප්‍රාර්ථනා වන සංඥාන් එන අංග තුන දිනු කර ගැනීම සඳහා උවහර වෙන උපකාර වන ධර්මයි. මේ සම්මා සතිය සහ සම්මා සමාධිය දිනු කර ගැනීම සඳහා අපට කරන්නට දෙන්නේ මට කරන්න තිබෙන්නේ මේ ඇයට ඒ සඳහා උපදෙස් දීම සහ සතිය සහ සමාධිය දිනු වෙන අන්දමින් කටයුතු කරන්නයි කියලා ඉල්ලීම තමයි. සම්මා දිට්ඨිය ප්‍රඥා දේම සඳහා මේ ඇයට පසුගිය මාස 8 තුළදී අප කරන දේශනා මනමින් සමාගයේ සිතට අවබෝධ වන ආකාරයෙන් වටහා ගත්තා නම් කර්මද්දයට හෝ සම්මා සමාධිය සම්මා දිට්ඨිය දිනවන නිසා එම දේශනා මාලාව ඉදිරිපත් කළා එම නිසාම ඒ දේශනා මාලාවන් ශ්‍රවණය කොට ඒ කියන කර්ම මේ ආකාරයෙන්ම සමාජ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී යාමට ලැබුණා නම් සම්මා දිට්ඨියක් නිවන විට කර්මද්දයට හෝ දිනවන දෙන්නට ඕනයි මේ සම්මා සතිය සම්මා සමාධි සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කර ගැනීමට සෑම යෝගාවතරයක් විසින්ම උත්සුක වන්නට ඕන කටයුතු කරන්නට ඕන එසේ කිරීමෙන් තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කර හැකිවන්නේ. දැන් මේ දක්වා මාසනමය පුරා භාවනාවේ නිලී ඇති නිසා කර්මද්‍රෝණයෙන් ධර්මයන් මෙමයේ සංසාන තුළ දියුණුවේ ඇතයි කියන හැඟීමෙන් යුතුව නිර්වාණය සෙන්නාදීමේ අදහසින් යම් යම් ධර්මදේශනා ඉදිරිපත් කළොත් දැන් මේ අයට ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට සමහර විට සමහර යෝගාවචයන් හැටවන්නට පුළුවන්. මේ සාදාත කල්පනා කළා මේ අයට නාම රූප අරමුණු කරමින් නිර්වාණ ධාතුවට පිට පස්සන ආකාරයෙන් හිතේ භාවනාව ප්‍රවේශිත කියන කාරණාව පෙන්වා දීනට. නිවන් අවබෝධ කර ගැනීමට තිබෙන්නේ එකම මාර්ගයක් නෙවෙයි. බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. ඥානාපානත සමාධි භාවනා පමණයි නම් යන තියෙන්නේ. නැත්නම් උතුම් දෙන්න ගැනීම ගැන විදර්ශනා සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පමණයි නිවන් ඥාන ගන්නට තිබෙන්නේ. මේ විදිහට වැරදි අවබෝධයක් සමහර අයගේ සිට තුළ තිබෙනවා. ඕනෑම දෙයක් කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. ඒ වගේම නිර්වාණ ධර්ම අවබෝධ කර ගන්නටත් විවිධ භාවනා ක්‍රම තිබෙනවා. සමර භාවනා කරන සංගමණය කළත් නිවන සාක්ෂාත් කිරීමට නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ නැත්නම් අරමුණට ගත යුත්තේ සමාගයේ පංචස්කන්ධ ලෝකය. ඒ පංචස්කන්ධ ලෝකයේ අරමුණට ගන්නින් භාවනා කිරීම තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන් තමයි අපි නාම රූප වශයෙන් කතා කරන්නේ. නාම රූප පිළිබඳව මේ ඇයිට ඉතාමත්ම විස්තරාත්මකව දේශනාවක් ඉදිරිපත් කරලා තිබෙන අතරින් එමේ සාය පිළිබඳ විස්තරයක් කිරීමට බැංක විශේෂණ අවශ්‍ය වන්නේ. ඒ දක්වා ඇති නාම රූප විදාකාරයෙන් අපි විවරණය කරමින් ඒ අදහස් මෙයට දක්වා එහෙත් අද නාම රූප කියන එකට ඉතාම සරල අදහසක් වන පය සාසිත කියන හැඟීම පමණක් ඇති කරගත්තත් හොඳටම සමානයි. රූප කියන එකට කය සහ නාම කියන එකට සිද්ධ කියලා කය සහ සිත නාම රූප වශයෙන් හඳුනාගත්ත ප්‍රමාණක් වෙනවා. මේ දෙකත් අතර විවිධ භවනා ක්‍රම කරලා තියෙන විවිධ අත්දැකීම් ලැබුවායි කියනවා කවරෙක් කවර අත්දැකීමක් ලබාගෙන සිටියත් අද මුල් දවස පුරාම මේ භවනා කරන කාල පරිච්ඡේදය තුළම මුළු විශ්වයේ නැති සියලුම සංස්කාර ධර්ම නාම රූප වශයෙන් සම්මස්තණය කරමින් නාම රූප දෙකක් පවතිනවා හැර වෙන කිසිම ධර්මයක් නැහැ කියන පංචස් අවබෝධය සමාජ ඇති වෙන ආකාරයෙන් මා කියන ආකාරයෙන් මේ සම්මස්තනය මේ නුවණින් විමසීම් කරන්නට ඕන. එතකොට කලමේම සමද්දරතෝෂිත සමාධිගත කරගත යුතු වෙනවා. එසේ සමාධිගත කිරීම සඳහා සමාකරණ ලබන කවර භාවනාවක් හෝ කලමේ නිරිනවා විනාඩි 15ක් 20ක් වෙන සුළු කාලයක් වත්. උදාහරණයට ආනාපානෝ දෙන්නේ ක්‍රියාවෝ ධාතු මනස්කාරෝ තව භාවනාවක් හරි. එසේ ධර්මද්දට සිත සමාධිගත වූාට පසු මේ නාමයේ සහ රූපයේ තරම් දෙන් කිරීමට උත්සාහ ගන්නට ඕන. ඒ කියන්නේ නාමයෙන් රූපයේ වෙන් කරමින් භාවනා කිරීමට උත්සාහ ගන්නට ඕන. සමාධිමත් එකක් පිළිදෙන කෙනෙකුට ප්‍රඥාවත් සම්මග්ගරට දෙවෙනි යත්නම් සෑම අවස්ථාවකදීම මේ නාමයක් සහ රූපයක් කියන ධර්ම දෙකක් එකවර ඇති එකවර නැති වෙන ආසේ සමගාමීව ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන පැහැදිලිව වෙන වෙනම නිසිතුවක් සමාත වැටහීමක් ඇති එසේ වැටහීම ඇති වුණත් ප්‍රමාණයි. එසේ වැටහීම ඇති නොවනවා නම් ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකොට ඒ වැටහීම ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් අරගෙන කතා කරමු භාවනා කරන විට මේ අපේ දොම්පින් දෙන්න කියන භාවනා නම් කරන දෙන්න රූප කොටස එකය වශයෙන් ඒක දක්න සිත නාමයේ වශයෙන් කය සහ සිත නැත්නම් නාම සහ රූප කියන ධර්මයන් දෙන් වශයෙන් හඳුනාගන්නේ භාවනා කරනවා මේ මූලික වශයෙන් සමාධිය දිනන එක ආස්වාස්වාස්වාස භාවනා කරනවා නම් ආස්වාද ප්‍රාස්වාද සහිත මුළු තමාගේ රූප කයන කාය වශයෙන් ඒ රූප වශයෙන් ඒ වගේම මේක දකින සිට නාමයේ වශයෙන් සඳහාගෙන භාවනා කරනවා. මේ අතරතුර කාලයේදී ශබ්දයක් ඇසෙනොත් ඒ ශබ්දේ රූප ධර්මයක් ශබ්දයේ ඇසෙන කනස් රූප ධර්මයක් ඒ ශබ්දයේ ඇසීම නිසා පහළ වූ දැනීම නාම ධර්මයක් කියලා වෙන වශයෙන් අවබෝධ කරගන්නවා. මේ විදිහට නාසයට දිවට ශරීරයට මනසට කවර අරමුණක් ඇති වුණා. ඒ සෑම අරමුණක්ම නාම රූප දෙකක් වශයෙන් ඒ නාම රූප ධර්ම දෙකක් ඇති නැති යාමක් වශයෙන් දකින්නට ඕන අවබෝධ වන්නට ඕන. මේ කල්පනා කරනවා ඇති මේ කරුණ අපි තාම සුරතවල කාරණාවක් අපි දන්නේ නැහැ. මේ පොතේ දැනුමක් තිබුණු පමණට නැත්නම් මේ කරන කාරණාව ගැන වැටහීමක් තිබූ පමණට ඒ තුළින් නිවන කිසිසේත් සාක්ෂාත් කරන්නට ඒ දැනුම ප්‍රමාණවත් වන්නේ නැහැ. එනිසා අපට ප්‍රත්‍යක්ෂ අවබෝධ වී යාමක් ඇතිවන්නට ඕන නම් මේ ලෝකයේ පවත්නේ නාමයක් සහ රූපයක් පමණයි මේ නාමය සහ රූපේ පැවැත්ම හැර වෙන සත්‍යයේ ජීවේක ආත්මයක් හෝ සිතුවිල්ලක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් නැහැ කියන අවබෝධයේ සත්‍යස්ස සමාත වැටෙන්නට. ඒ වැටීම ඒ අවබෝධය ඇති කර දීමටයි අප මේ කියන්නේ මෙලෙසින් කටයුතු කරන්නට කියලා. එතකොට මේ භාවනා කරන්නේ අභිපත්‍යයක් ඇතුළේ තන ඥාන රූප දකින්න වෙන් කරන එතකොට ගන්ධ සුවඳක් දැනනකොට ඒ ගන්ධ සුවඳ සානාපේ රූපේ ඒක දක්නන් සිත් නාමයේ වශයෙන් දකිනවා. ඒ වගේම කායට යම් යම් දේවල් දැනෙන්න පුළුවන් සදගෙන් සත්‍යයෙන් ඇඳලීම් දෙවිලින් වෙන දේවල් ඒ සෑම එකම රූප කොටස්. සදගෙන් මත වෙනානික පට වේ ධාතුව, රත් වීමත් වෙනානික තේජෝ ධාතුව, පැතිරීමක් දෙන්නීමක් ලැබීමක් යන ධර්මයක් තියෙනවා නම් ඒක වායෝ ධාතුවේ වෙන වශයෙන් දක්න ඒක දකින්න සිට නාමය. මේ විදිහට ඒ සෑම අවස්ථාවකදීම භාවනා කරන ලබන සෑම අවස්ථාවකදීම නාමයක් සහ රූපයක් ඇති වී පැවති නැති වී නැර වෙන දෙයක් මෙතන සිදුවන්නේ නැහැ කියන අවබෝධය ඇතිවන ආකාරය. භාවනාවට ගනු ලබන සෑම අරමුණක්ම නාම රූප වශයෙන් වෙන් කරමින් බලන්නට පුරුදු කරනවන්නට ඕනේ. දැන් තමයි පංචස්කන්ධය අනුව බලනවා රූපස්කන්ධයේ රූපේක දකින සිට නාමය ඊට පස්සේ වේදනාව අනුව බලනවා වේදනාව නාමස්කන්ධයක් වේදනාව දැනෙන ශරීර කොට රූපේ එන වෙන් කරනවා සංඥාවක් අනුව බලනවා නම් සංඥාව නාම ධර්මයක් ඒ සංඥාවට අරමුණු වන දේවල් සමහර විට ශබ්ද, ගන්ධ, රස වැනි දේවල් ඒවා රූප ධර්ම මේ විදිහට නාම රූප වශයෙන් වෙන් කරන්නට පුරුදු පුහුණුවන. එහෙම පුරුදු පුහුණු වෙන විට තමා භාවනාවට ගන්න ලබන භාවනාවට ඇති වෙන සෑම අරමුණක්ම ඒ කියන්නේ භාවනාව තුළදී අත්දැකෙන සෑම අරමුණක්ම නාමයක්ෂ රූපයක ඇතිවීම පැවතීම නැතිවීම හැර වෙන ධර්මයක් නොවේ කියන අවබෝධය තමාට ඇති වෙනවා. මේකට මේක දැන් අතපය දිගහරින්න හිතනවා කලින් මෙන් දිගහරිනවා කියලා හිතුවාට පමණක් නැති දිගහරින විට මේ දිගහරින්නේ රූපස්කන්ධයේ දිගහැරීමේදී දැනෙන ස්වરૂපයක ගැන දැනෙන සිත නාම නාම ධර්මයේ කියලා එහෙමත් අවබෝධ කරගන්නවා. ආපස්සක් හකුලවන විට එලෙසින්ම මේ හකුලවන කොටස රූප කොටසක්ද ඒ දැනෙන සිත නාම ධර්මයක්ද මෙලෙසින් අවබෝධ කරගන්නවා. ඈත මෑත බලන විටත් හිත හරවන විට මේ රූපකත් රූපස්කන්ධය මේ හැරෙන්නේ. ඒක දකින සිත නාමස්කන්ධය කියලා මේ විදිහට. ඒ නිසා මේ භවනා කරන කාලය තුළදී කරනු කියන ලබන සෑම ක්‍රියාවක් තුළින් එක ක්‍රියාවක්වත් අතපත් නොකොට නාම රූප ධර්ම වශයෙන් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නකොට සක්මන් භවනා කරන විට එලෙසයි අද කටයුතු කළ යුත්තේ. සක්මන් භාවනා කරන අපි අධියර දාස්ත්‍යයක් ප්‍රයදී කියන එකදී ඔසවනවා, තබනවා කියන අධියරට පමණක් දැන් අදාළ ධනෙ යොමු කරලා ඔසවන එක භාගයේ රූප ධර්මයක් ඔසවන ධර්මය ඔසවනයි කියන පිට නාම ධර්මයක් කියලා අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අවබෝධයේ ඇතුළ මේ දෙකම නාම රූප ධර්ම දෙකම එක විට ඇතිවීමෙන් එක විට නැති වෙන ධර්ම වශයෙන් තේමී යන ආකාරයෙන් ඒ අවබෝධය සමාදම් ප්‍රත්‍යක්ෂ කරගන්නට වෙනවා. සබන විට සබන සූපය සංසාරීරේ පාදයේ සූපකොටසිය ඒ දක්න සිත නාමය කියන මේ විදිහට සක්මන් භාවනා කරන විට ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියන දේද ප්‍රගුණ කරනවා නාම රූප දකින මේක හොඳට ගන්න පුළුවන් කෙනෙක් කියනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන කොටස් තුනම නාම රූප වහිනාසයෙන් දකින භාවනා කරන්නට පුළුවන්කම් පුළුවන් ඒ දැන කෙනෙකුට නැති කෙනෙක් කියනවා හතරනවා දෙනේන වටින අධිරෙන් විතර නවත්තන. එහිදී නාම රූප ධර්ම වශයෙන් මේ ධර්ම දෙක අවබෝධ කරගන්න. මේ විදිහට ගමනා කරනකොට මේ ඇතම පස්සක්ලට වැටෙන්නට ඕන. සමාතම අවබෝධයක් ඇතිවන්නට ඕන මේ සමා කරනු කියන ලබන සෑම ක්‍රියාවක් තුළින්ම. කුසලයක් කළත් අපසලයක් කළත් භාවනා කළත් වෙන වැඩක නිරත වුණත් කොයි දෙයක් කළත් මේ ශරීර පූර්ව තුළින් මේ ධර්ම සිදුවනද ඇතිවන්නේ අංකිතන්නේ මේ නාමයක පහළ වීමක් මේ රූපයක පහළ වීමක් මේ නාම රූප දෙකේ පැවැත්මක් නාම රූප දෙකේ නැතිවීමක් මේ ධර්මයේ මේ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාහට ලැබෙන්නේ නැහැ අතපැද්දික හැරියත් වේදනාවක් වෙනදා සංඥාවක් දැනගත්තත් නැත්නම් කුසලයක් කළත් අකුසලයක් කළත් ගමනක් ගමනක් ගියත් කවර සත්‍යයක නිරත වී සිටියද සිදුවන ක්‍රියාවලිය ඔන්න ඔකයි නාම ධර්මයන්ගේ ඇතිවීමක් සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් මේ ත්‍ස්සස්ස සමේලට අවබෝධ වෙන විට මේ නාම රූප දෙකේ පැවැත්ම හැර නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම හැර මෙහි වෙන ආත්මයක් වශයෙන් ගන්නට ගහණයක් වශයෙන් හෝ ඉස්ත්‍රි පුරුෂයෙක් වශයෙන් හෝ ජීවියක් වශයෙන් හෝ හවර ආකාරයකින් හෝ ග්‍රහණය කිරීමට වෙන කිසිම ධර්මයක් නැහැ නේද කියන අවබෝධයක් ඇතිවන්නට ඕන. දැන් එතකොට සමාජ පැහැදිලිව පේනවා. සමාජ කරුණු කියන ලබන සෑම ක්‍රියාවක්ම ශ්‍රවණ කරන කියන විට සිදුවන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ ඇතිවීම, පැවතීම නැතිවීම පමණයි. මේ නාම රූපයන්ගේ ඇතිවීම, පැවැත්ම නැවැත්ම හැර මෙන්න සත්‍යයක් වශයෙන් නැත්නම් මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්නට මෙහි වෙන ධර්මයක් නැහැ නේද කියන අවබෝධය සමාසම සත්‍යස්වන්නට ඒ භාවනාවේ ක්‍රියාවලිය තුළින් මේක මෙයාට කියනකොට දැන් දැකෙනවා. ඒ දැකීම ප්‍රමාණවත් වන්නේ සමාධිමත් සත්‍යස්ස දෙස අවබෝධ වීමයි අත්‍යවශ්‍ය වන්නේ. එනිසා ඒ කටයුතු කරනාට පසු සමාධියේ ශරීරයේ යම්සේද මේ දැනුම ඊළඟට අධ්‍යාත්මිකම්මා බාහිරම්මා කියලා කියනවා. ඒකෝට බාහිර ශරීර කෙරෙහි පතර. බාහිර ලෝකේ සත්‍ය කෙරෙහි. සමාජයේ ශරීරයේ කවර ආකාරයෙන් ක්‍රියා කළත් ඒ අවස්ථාවලදී සිදුවන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවැත්ම නැතිවීම නම් එලෙසින්ම තමයි මේ ලෝකේ අනිකුත් සියලුම සත්‍යයන්. සත්‍යයන් කොටස් වශයෙන් බෙද බෙදා බලනවා. උදාහරණයක් වශයෙන් ත්‍රිසංසද ගත්තිය ගන්නා ත්‍රිසංගත පත්‍යයන්ගෙන් ඕම් කවර ආකාරයෙන් හැසිරුණත් උන් නිදාගත්ත දේව ගමන් කළත් නොඑක ආකාරයෙන් කටයුතු කළත් ආදර විදියකින් කටයුතු කළත් ඒ ත්‍රිසංගත පත්‍යයන්ගෙන් ඒ ක්‍රියා සිදුවන විට තියෙන සමබ්ද නාමයක සහ රූපයක ප්‍රයත්නය කියන අවබෝධය ඇති කරගන්නවා ඒකකට ආවත් පස්සේ මේ අමනුෂ්‍ය සත්‍ය කොටස් කෙරෙහි අවබෝධය පතර වෙනවා. ත්‍ක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන් ආදී අන්නාන් අනන්ත අමනුෂ්‍ය භූත කොටස් වෙන මේ සෑම සත්‍යයක් තුළම අමනුෂ්‍ය කොටසක් තුළම පවතින්නේ අන්තිශයක් නෙවෙයි නාමයක් සහ රූපයක් පමණයි කියන අවබෝධය ඇති කරගන්න. ඊට පස්සේ දෙවියන් කෙරේ මේ අදහස පතරනවා දෙවියන් කෙරේ අදහස පතරන විට අපි මේ අර දෙවියයි මේ දෙවියයි අර කියලා බඳ බඳා සුදු දාසිකියත් මේ දෙවියෝ කියන සත්පත්තාසේ තුල පවතින නැත්නම් කිසි ධර්මයක් නෙවේ නාමයක් පමණයි රූපයක් පමණයි නාම රූප දෙකක් පමණයි කියන පැහැදිලි අවබෝධය තමයි ඇති වන්නේ. ඊට පස්සේ ඒ අවබෝධයේ ධර්මයන් කරා පතරනවා ධර්මයන් කරා පතරව නැති මේ ධර්ම ලෝකෙ තියෙන අසිත පමණක් තියෙන ධර්මය කය කය විතරක් තියෙන ධර්මය ඒ ඒ දෙදීන් සාකාලික වශයෙන් සිටින් අමතක කරලා මේ ඒ ධර්ම ලෝකයේ ධර්මයන් වශයෙන් අපි කතා කරලා එතන පවතින්නේ නාම රූප දෙක ප්‍රත්‍යයක් නැතන අංකිතයක් නේ ඊට පස්සේ තිරසන් නිරිසතන් කෙරේ අපායක සත්‍යයන් කෙරේ අදහස් පතරන ඒ පතරන එකත් එහිදී පිළිෙන්නේ නාමයක් හා රූපයක් පමණයි. මේ කවර සතෙක් කවර ආකාරයෙන් හැදෙනවා. ඒ සෑම අවස්ථාවකදීම පහළවන්නේ නාම රූප දෙකක පහළ වීම ඇතිවීම පැවතීම නැතිවීම කියන අවබෝධයේ සමාන ප්‍රත්‍යක්ෂයට වැටේ යන විට මේ මුළු විශ්වය පුරා කිසිම තැනක කිසිම දෙයක් ගන්නට ඉතුරු වන්නේ කිසිම දක්ෂණයක් කියන හැඟීම සමාගයේ සිටින් නැතිවන්නට ඕනේ තිරසංසත්ත්වය භූතය යක්ෂය ප්‍රේතය ආදී කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය හැඟීම් ඒ වගේම නිර්සතන් ආදී හැඟීම් මිනිස්යන් ඒ වගේම තමාගේ දේව පුතා සහෝදරෝ නැහැ ඉන්නවා සාමිකත් මේ සෑම ධර්මයක්ම නාම රූප දෙකට අද යොමු කරන්නට තමා ප්‍රතික් බැදී හිටියත් ප්‍රතික් කලියදී හිටියත් තමාගේ දරුවා කියන්නේ තමාගේ සොයුරා කියන්නේ සොයුරේ කියන්නේ දෙමාපියන් කියන්නේ කවරෙක් වුණත් නාම රූපයන්ගේ පැවැත්මක් වෙන මෙතන වෙන පුත්තක භාවයක් නැහැ දීත්‍ය භාවයක් නැහැ මාත්‍ර භාවයක් තීත්‍ය භාවයක් නැහැ නාමයන්ගේ සහ රූපයන්ගේ පැවැත්මක් පමණයි පවතින්නේ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය සමානට වැටෙන විට මුළු විශ්වය පුරාම කිසිම තැනක කිසිම සත්‍යයක් මේ ඇගේ සිතට වැටෙන්නට හොඳයි. එහෙනම් වැටෙනවා නම් තමාගේ අවබෝධය අනුපාදවත් වෙනවා. එතකොට මුල විශ්ය තුලම තියෙන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ ප්‍රත්‍යක්ෂ පමණයි කියන අවබෝධයට දකිනවා. සත්‍යත්‍රෙස මෙසේ ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සේ රූපස්කන්ධයේ දෙකට අවධානය යොමු කරනවා. නාමස්කන්ධයේ දෙකට අවධානය යොමු කරනවා. මේ සමාජයේ ශරීරයේ රූපස්කන්ධයේ පරිබාහිර සත්ත්ව ලෝකයාගේ රූපස්සං හෙත්තුතේ රූපස්සංදි. මේක අමතරව තව රූපස්සංගයක් තිබෙනවා. පණ නැති රූප කොටවල. ඒ පණ නැති රූපස්සංදේ කෙරෙහි ඊළඟට තමාගේ ඒ අවධානය, ඒ අවබෝධය පතුරවනවා. ප්‍රාණයක් ඇති ජීවී සත්‍යයන් යම්සේද මේ ප්‍රාණයක් නැති අජීවී වස්තුවල පවතින්නේ එකම ධාතු වශයෙන් පවත්නා රූප කොටසක්. ඒ කියන්නේ තමයි මේ ශරීරයේ සැදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරෙන් මූලික වශයෙන් ඒකට උපාදාය රූපත්තාව එක කියලා තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් සත්‍යංගේ රූපයත් වෙන සත්‍යංගේ රූප කොටස් සැදී ඇත්තේ පඨවි ආදී මූලික ධාතු හතරෙන්. ඊට අමතරව ඒ සත්‍යංගේ ශරීර මෙන්න තමයි මේ අපේ ඉදිරියෙන් දිස්සන මේස පොතු ගෙවල් දරවල් දස් කොළන් ආදී යන්තා සජීව වස්තුන් තිබෙනම් ඒ සෑම ධර්මයකම පවත්නේ ඔය කියන මූල ධාතු හතර පමණයි පටවි ආදී ධාතු හතර. ඒ බාහිර රූපස්කන්ධයත් සමාගේ රූපස්කන්ධයත් සම කරනවා. ඒ කියන්නේ තමාගේ රූපේ පටවේ ධාතුවයි බාහිර ලෝකේ පටවේ ධාතුවයි පටවේ ධාතුවත් එකයි. දෙකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා. ධර්මාගේ ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් ආපෝ ධාතුවත් සමානයි. මිනිස්සින්ම තමයි තමාගේ තේජෝ ධාතුව සහ වායු අනිකුත් ධාතු කොටස් බාහිර ඒ ඒ ධාතු කොටස් සහ සම වෙන කිසිසේත් වෙනසක් දක්නට නැති වෙනවා. මෙන්න මේ වෙනසක් නැතුව තමාගේ රූපස්කන්ධය බාහිර රූපස්කන්ධය සම කරන්නට කරලා ඊළඟට බලන්නට ඕන. මෙසේ බලන විට මුළු විශ්වය පුරාම යන්තා රූපයක් නම් මේ රූපවල කිසිම ජීවයක් කිසිම සත්‍යයක් කිසිම ආත්මයක් තමාට ගන්නට නැති බව වැටහියන්නට ඕන. පඨවි ධාතිය ගැහෙන පුරුෂ සත්‍ය පුරුෂයෝනේ ආපෝ ධාතියත් එහෙම නැහැ තේජෝ ධාතියත් නැහැ වායෝ ධාතියත් නැහැ ඒවට අපි මේ සංකල්පනා දාගෙන අපේ අදහස් වැරදි මතකතාන්තර එල්ලගෙන මේ ගැනීමක මේ පුරුෂයක මේ අතවස්සත් එක්ක ආදී වශයෙන් සංඥාවලින් බැඳී සිටියට ඒ රූපස්කන්ධ වල පවත්නියෝ කියන මූල ධාතුවත් පමණයි. මේ මූල ධාතු හතර වශයෙන් ජීවී සහ අජීවී වස්තුන් සම කරන විට මුළු විශ්වයම පුරාම රූපස්කන්ධය තුළ ආඥා ගන්නට නැති බව පේනෙන්නට ඕන. මේ නාම රූප ධර්මයන් හැර අන් කිසි දෙයක් නැහැ, ජීවියක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැහැ කියන අවබෝධය තුළින් අනාත්ම සංඥාවේ පිහිටල අනිත්‍ය සංඥාව තුළින් ඒ අනාත්ම සංඥාව අවබෝධ කර නිවන නිවනට සිතපත් කරගත හැකි ආකාරයක් දෙන්නේ කියන්නේ. එතකොට සමාගයේ ජීමේ පණ ඇති සමාගයේ ශරීරයේ යම්සේද පන්නට සියලුම රූපත් ඒ වගේමයි. ඒන මුළු විශ්වය පුරාම තමයි ඉඳගෙන ඉන්න උදාහරණ සීට් එක ගන්නවා. භාවනා සීට් එකේ ඒකපටලිය ආපෝතේජෝ ආය. ඒක දැක්ලා තියෙන මේ පොළව ගන්නයි පොළව පටලිය ආපෝතේජෝ ආය මේ බඩනගිල්ලේ පොළව. මේ බඩනගිල්ලේ දෙත් ඉවරක් පටලිය ආපෝතේජෝ ආය. මේ බඩනගිල්ල සීට් ඇති ආ වන් යෝගයේ තියෙන වෙනත් <coughs> ගොඩ නැගිලි ගස් බලන්න ආදී මේ සියල්ලම පටේ ආපෝ තේජෝවත්. මේ විදිහට මේ අදහස පතරවා පතරවා පතරවා යන විට මුළු විශ්වය පුරාම මේ ධාතු වලින් දැසී යන ආකාරයෙන් තමයි අවබෝධ පැතිරෙන්නට ඕන. අන්න ඒක දැන් මුළු විශ්වය පුරාම කිසිම සත්‍යයක් ගන්නට නැති බව අවබෝධ වෙනවා. කිසි තැනක කිසි දෙවියෙක් කිසි ධාත්මයක් කිසි මාරේ ස්ත්‍රී පුරුෂයෙක් හෝ කවරපත්යෙක් හෝ ගැනීමට කිසිම ධර්මයක් ඇන්නේ නැහැ. පවතින්නේ කුමක්ද? නාමයක පැවැත්ම සහ රූපයක පැවැත්ම. කවර සත්‍යයක් කවර ආකාරයෙන් කටයුතු කළත් අපි හිතමු අපිට යම් කිසි කෙනෙක් සත්‍යයක් කියලා කරනවා කියන්නේ. ඒ හිරියර කරන විට පවා ඒ සත්‍යයට පවතින්නේ නාම රූප දෙකක් හිමිහැරෙන්න බඳුන් වන විට අපි වේදනාවක් අත්දකිනවා නම් ඒක අපතල පවතින්නේ නාම රූප දෙකක් මේ විදිහට මුළු විශ්වයම එකම නාම රූප ධර්ම හැර අන් කිසි දෙයක් නැති බව අවබෝධ වෙන ආකාරයට ඒ අදහස පතරුව පතරුවා බලන විට සමාට පැහැදිලිවම පෙනී යන්නට ඕන මේ ලෝකයේදී මේ නාමයේ සහ රූපයේ ප්‍රත්‍යක්ම පමණයි අන් කිසි ධර්මයක් නැහැ එන්න මේ අවබෝධය ඇති වුණාට පස්සෙ නාමස්කන්ධේ අනිත්‍යතාවය බලන්නට පටන් ගන්නවා මොකද නාමස්කන්ධයේ අනිත්‍යතාවය බලන එක පහසුයි රූපස්කන්ධයේ අනිත්‍යතාවය දක්නවට වඩා. සිතේ අනිත්‍යතාවය ඉතාම පහසෙන් දකින්නට පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා කියන මහණෙනි. මේ කය යම්කිසි ස්ථිර ධර්මයක් වශයෙන් යම්කිසි කෙනෙක් ගන්නවා නම් ඒක තරමක් හරි සාධාරණයි. නමුත් මේ හිත ඉච්ඡික ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක අන්තිම මෝඩ වැඩක් ඒක. මොකද නිරන්තරයෙන්ම සිත වෙනස් වෙනවා. ඒක ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක්. එම නිසා මේ අවබෝධය ඇති වුණාට පස්සේ තමයි භාවනාවට ගන්න ලබන කවර අරමුණක් ආවත් ඒ සෑම අවස්ථාවකදීම ඇති වෙන සිත අනිත්‍ය කියන හැටි බලන්න. උදාහරණයකට භවනා කරන ආස්වාද ප්‍රාසාර ප්‍රාසාර ප්‍රාසාර කියලා හිතමු අපි. ආස්වාදකයේ පිහිට ප්‍රාස්වාද කියන එක නැති යනවා. ප්‍රාස්වාදයේ පිහිට ආස්වාදකයේ පිහිට නැති යනවා. ඉන්දේ මෙතනින් කරන පින්දෙනා කියපු පිට හැකිරෙනා කියන එක නැහැ. හැකිරෙනා කියපු පිට පින්දෙනා කියන එක නැහැ. මේ විදිහට අපේ තම සත්‍යයක් වෙන සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කළා ඒක හිතට නැති වෙනවා. වේදනාවක් දැන වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කළා ඒක හිතට නැති වෙනවා. මෙලෙසින් බලන්නේ මේ සෑම ස්වභාවයක් ගානේම සමාගයේ පිට වෙනස් වී වෙනස් වී යන ආකාරය දකින්නට පුළුවන්. බාහිරට මේ අවස්ථාවේදී සිත පිට යනවා නම් කිසිසේත් ඒ ගැන පැටීමක් නොකොට ඒ පිට යන සිත දෙකම සිදෙන්න බලන්න තියෙනවා. සෑම සිතක්ම ඇති වේවි සෑම සිතක්ම නැති වේවි. හොඳ එකක්වත් එකයි නරකවත් එකක්වත් එකයි කුසල අකුසල කිසිම ප්‍රභේදයක් දැන් අවශ්‍ය නැහැ. එහිදී ඇතිව නැති වෙන සෑම සිතක්ම නැති නැති යන ආකාරයට දකිනවා. එතකොට මේ පිට ශාමචනයක් පාසාම වෙනස් වෙන ධර්මයක් අනිත්‍යයට පත්වන ධර්මයක් කියන පැහැදිලි අවබෝධය සමාතම ප්‍රත්‍යක්ෂ වන්නට මේ කියනකොට මේ කාරණා වැටෙනවා පොත්වල කියලා තියෙනවා මෙයාට තේරෙනවා ඒ දැනුම ප්‍රමාණවත් මෙයා ප්‍රමාණවත් නම් මේ සෑම දිනෙකම මේ වෙන විදිහම නිවන් ගිහිල්ලා මේ නිවන් අවබෝධ කරගන්න නොහැකි වෙන්නේ මොකද්ද සමාගයේ හදට පත්‍යක්ෂ විසින් මේ ධර්මයේ පෙනෙන්නේ නැති එක අවබෝධ නොවන එක මම මේ ಗುಣ පුනා කියන්නේ මේ ඇයි මේකේ තියෙන වැදගත්භාවය දැනගන්න කිරීම සඳහා. එම නිසා සමාජම ප්‍රත්‍යක්ෂන ආකාරයේ නාම ධර්මයන් ස්වභාවයක් ස්වභාවයක් පාසා විනස්සනා නේද නිත්‍ය නොවේ නේද කියන හැඟීම ඇති කරගත්තාට පසුව ඉස්සරත් මෙහෙමයි මගේ සිත දැනෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි කියන මේ කාල තුනට අතීත වර්තමාන අනාගත කියන කාල තුනට මේ අවබෝධය සතුරු වෙනවා. ඒ කියන්නේ සමාජයේ දැනුම තවත් පුතුල වීම සඳහා. මෙසේ කාල තුනට සැතරුවාට පස්සේ සමාජයේ යන්ත්‍රයේද පරිබාහිර අන් අයගේ අන්තත්යන්ගේ සිටේ ස්වરૂපයක් මේකයි. තමන්ගෙන් පිට යන්තාවෝකේ සත්‍යෝසි දින මොන මාරේකගේ මොන බ්‍රහ්මයේ සිදුවත් සත්‍ය ඕකයි සිතේ ස්වરૂපයේ බහමහා වෙනස් වෙන්නේ නැති වෙන කියන එක. මෙන්න මේ தත්ත්වය පැහැදිලිව පිළිගන්න යන විට සෑම සමයක් පාසාම තමාගේ සිත නැති නැති යන ආකාරයට දකින විට ඒ දැනීම මුළු විශ්වය පුරා පවත්නා සියලුම සත්‍යං කෙරෙහි පතුරවා අල විට නාම ධර්ම ඇතිවි ඇති නැති නැති යනවා මේ ලෝකේ කොයි තැනක කොතනද ස්ථිර වශයෙන් ගන්නට ආත්මය සදා පැවතිය හැක්කේ කියන අවබෝධය ඇතිවන්නේ මේ නාම ධර්ම සෑම ස්තනයක් පාසා මෙලසින්න තියෙනවා මාගේ වගේමයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මාරයන්ගේ යක්ෂයන්ගේ ආමනුෂ්‍යයන්ගේ දේතන් ආදී සියලුම සත්‍යයන්. එහෙමනම් මේ සෑම ස්තනයක් ගානෙම නැති නැති යන මේ නාම ධර්ම හැර වෙන කිසිදත්ම කිසිම ධර්මයක් මේ රූප කොටස తాවකාලික වශයෙන් මේ වෙලාවේ අමතක කළොත් ඒ නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිම ධර්මයක් මේ විශ්වය පුරාම දක්නට නැහැ නේද? එහෙමනම් මේ විශ්වයේ කිසි තැනක කිසිම තැනක කිසිම තැනක ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් තේසවන්නේ නැහැ නේද කියලා මුළු විශ්වයම අනාත්ම සංඥාවේ පිහිටන්නට. එක තැනකවත් මේ මගේ ආත්මයක් නැහැ කියලා නෙවෙයි මුළු විශ්වය දොරක් කිසිම තැනක කිසිම ආත්මයක් කියන දැනීම ඇතිය හැඟීම් මාත්‍රයක් නැති නොවන ආකාරයෙන් ඒ අවබෝධයෙන් ඇති වෙනවා. දැන් තමගේ රූපස්කන්ධයත් යම් හේකින් නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වී යන ආකාරය මේ මේ අවස්ථාවේදී පවතින සමාධිමත් පිටට වැටෙනවා නම් මගේ රූපස්කන්ධයේ මෙලසින් යම්සේ සෑම ස්වභාවයක් වෙනස් වෙනවා නම් බාහිර සත්‍ය ජීවි අධිරේ සෑම වස්තුවකම රූපස්කන්ධයේ නිරසින් වෙනස් වෙනවා කියන අවබෝධය ඇති විය යුතුයි. අතීතයත් නිරසයි දැනුත් මෙහෙමයි අනාගතයත් එලෙසින්ම සිදුවෙන අනාගතේ මේ විදිහට මේ කාල අතීත අනාගත වර්තමාන වශයෙන්ත් ඒ කාල තුනට ඒ වගේම අධ්‍යාත්මික බාහිර වශයෙන් තමාගේ හා පරිභාර වශයෙන් මේ කොටස් පහට බෙද බෙදා මේ ගැනීම සතුරුවා කරණිච්ච සෑම ස්නේකම නාමයක් නැති වෙනවා නම් සෑම තැනකම රූපයක් නැති වෙනවා නම් සම්මන්ත ප්‍රත්‍යක්ෂ වෙපෙන්නට ඕන මුළු විශ්වයේම ආයු කාලයේ එක ස්නේකට සීමා වෙනවා නේද මේ මුළු විශ්වයේම සෑම ස්නේයක් ගානම අලුත් දනවානේ අනිත්‍ය ගැඹුරු අවස්ථාවක් ඒක කියන්නේ දැන් මේ ඇස්සිල්ලම් ගහන්නට පෙර තිබුණා නම් යම් කිසි නාම ධර්ම පරම්පරාවක් මේ මුළු විශ්වයේම සත්‍යන්නේ. මම දැන් ඇස්සිල්ලම් ගහන්නට පෙර තිබුණා නාම ධර්ම. ඇස්සිල්ලම් ගහලා වෙනද කොහොම නාම ධර්ම ගිලිහි වෙලා. මගේ සැරිත. මගේ යම් රූපස්කන්ධයක් තිබුණා නම් එලෙසින්ම පරිබාහිර සත්‍යංගේ රූපස්කන්ධයක් තිබේ නම් අජීවී වස්තුවල යම් කිසි රූපස්කන්ධයක් තිබුණා නම් මේකනේ පැවතුන රූප රූප ඊළඟට මේක සම්පූර්ණයෙන් අනිත්‍යද කියලා වෙනස් තත්යකටපත් වෙලා. එහෙමනම් මුළු දෙක්ෂේම සෑම සෙනයක් පාසාම අනිත්‍යයට පත්වන ලෝකයක් අනිත්‍යයට පත්වන විශ්වයක් බවට පත් වෙනවා. දැන් පවතින නාම ලෝකේවත් දැන් පවතින රූප ලෝකේවත් ඊළඟ ශ්‍රණය වෙන විට නැහැ නේද කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ඇති වුණා නම් අර කලින් කියපු ආකාරයෙන් මේ මුළු විශ්වයේ කිසි තැනක කිසිම තත්ත්වයක් ගන්නටත් නැහැ කියන අවබෝධය ඇති වුණා නම් මේ අය නිවනට බොහෝ සමීප වෙලා ඉතිරියි. ඒ අවස්ථාවට කියන උත්සාහගාමිනී විපස්සනා අවස්ථාවය කියන. උත්සාහගාමිනී විපස්සනා අවස්ථාවය කියන්නේ බුද්ධත්වන භූමියේ සිට ආර්ය භූමියට නැගී සිටීම සහ යාම සඳහා නැගී සිටින අවස්ථාව. මෙතනින් මේගොල්ලෝ නැගිටලා බෝධිගාව යනවා මෙන්න යන්න ඉස්සලා නැගිටින අවස්ථාව. උත්පාන ගාමනේ විපස්සන අවස්ථාව මුළු විශ්වයේම පුරා පවතින සංස්කාර ධර්ම ජීවි අජීවි සෑම කම්ම නාම රූප වශයෙන් සංස්කාර ධර්මයන් වශයෙන් අවබෝධ වෙලා ඒ සෑම ධර්මයක්ම සෑම සමයක් පාසාම වෙනස් වෙනවා කියන අවබෝධය ඇති වෙලා මේ නාම රූප ධර්මයන් කිසිම සත්‍යයක් කිසිම තැනක දක්නට නැහැ කියන සත්‍ය සැබෑවීම ඇති වෙන විට ඒ යෝගාවචරය සිදිනේ ඔය කියන ලද විස්ථාන ගාමනේ විපස්සනා අවස්ථාවේදී එම නිසා මේ අය මේ අදහස මා මේ කියපු කාරණාව අද මුල් දවස පුරා භාවනා කරන කාල පරිච්ඡේදය තුළම පතුරවා පතුරවා පතුරවා හරිනේ නාම රූප වශයෙන් දක්මින් භාවනාවේ නිරෙන්නට ඕනේ එසේ නියලන විට සමා කරන තියෙන සෑම ක්‍රියාවක් තුළදීම ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ නාමයේ ක්‍රියා රූපයක ඇතිවීම පැවතීම නැතිවීම හැර වෙන දෙයක් නෙවෙයි කියන පස්වස්ස වැටහීම ඇතිවන්නට ඕන. අන්න එලෙසින් දැන් මුළු විශ්වයට පුරා සමාගයේ අන්තස්සන්ද ලෝකයේදී අරින් ඒ අවබෝධය ඇති කරගත්තාට පසු සමාගයේ රූපස්කන්ධය අරමුණු කරමින් නාම රූප වෙන් කරමින් නිවනට පිටපත් කර ගන්නා ආකාරයට මෙලෙසින් කටයුතු කරන්නට ඕන. ඒ කියන්නේ දැන් ඒ අවබෝධය දැන් ලැබුණා. සමාධිමත් සිටින් විට මෙලෙසින් නාම රූප වෙන් කරමින් සමා කටයුතු කරන සෑම විටම ඇතිවන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ ප්‍රයත්න බව අවබෝධ කරගෙන මුළු විශ්වය පුරාම පවත්නා සත්‍යයන්ගේ தත්ත්වය මේකයි කියන වැටහීමේ පිළිතල මේ කිසි දැනක සත්‍යයක් නැත ආත්මයක් ජීවියක් වශයෙන් ගන්නට කිසිවක් නැත කියන අවබෝධයේ පිළිතල මේ සෑම ධර්මයක්ම සෑම තැනක් පාසාම නැති නැති යනවා අනිත්‍ය සත්‍ය නැහැ කියන පැහැදිලි தත්ත්වයට වැටහීම ඇති කරගෙන සිටියාට පසුව සමාගයේ රූපස්කන්ධයේ දෙස සිටින් බලන දැන් මෙතනින් ඉන්නවා නම් සමාධිය තරමක් දිනුවායි මම මේ කියනකොට දැක්ම ක්‍රියාත්මක කරන්නයි පසු හරි ක්‍රියාත්මක කරන්නේ. සමාගයේ රූපයේ දෙස සිතෙන් බලනවා. ඉඳගෙන ඉන්න ශරීරය නම් ඉඳගෙන ඉන්න ශරීරයේ යථායථාවාකාරයෝ 55 සෝහෝති කථා කථානම් පජානාති. යම් ආකාරයකින් කය පීඩායක් නම් ඒ ආකාරයෙන්ම අප දකින්න ඉඳගෙන ඉන්න ආකාරයෙන්ම සමාගයේ රූපයේ දෙස සිතෙන් බලනවා. මේ කෙනෙන රූපේ තමයි රූපස්කන්ධය වශයෙන් අපි කතා කරේ නාම රූප දෙකේ රූප ඒක අපි සිතින් දකින මේ සිත තමයි නාමය කියලා මේ නාම රූප දෙක දැන් පෙනෙන්න ඕන. කය පේන ඒකයි දකින දැනීම ගතිය පේනවා සිත නාම නාම රූප දෙක පෙනෙන්න ඕන. දැන් මේ කය නැතකෙන් සමාගයේ සිට හරියට රෙදි කැල්ලක් පිට දාගෙන යන්නාසේ ශරීරයේ වම් පැතින් හෝ දකුණු පැතින් ගෙනියනවා. ඉතේ සිට පාදයේ දක්වා. ශරීරයේ තියෙන රූපස්කන්ධය සමාගයේ සිට නාමස්කන්ධේ නාමස්කන්ධේ නැත්නම් මේ සිට ශරීරයේ විශේෂිත පාදයේ දක්වා එක පැත්තකින් ගෙනියනවා. දකින්න දකුණු පැත්තෙන් වම් පැත්තෙන් ඒ වගේම හිතේ පිට පාදේ දක්වා තමාගේ පිට ශරීරයෙන් මතු පිටින් පිටිකැලක් අතුල්ලාගෙන යන ආකාරයේ ගෙනියනවා තමාගේ දෙල්ලෙන් ඉහළ හිස්ස කොටස ඒ දෙස බලලා ඒක මත පිටින් සිට දෙනවා. දැන් වම් අත හෝ දකුණු අත එකපසක් ඒ අත මත පිටින් තමාගේ සිට ගෙනියන මේ ආකාරයට ශරීරයේ හිස මේ කියන්නේ දෙල්ලෙන් උඩ කොටස සම්පූර්ණයෙන් ඊපස්සේ මම මතෝ දකුණු අත ඒ පස්සේ ඊට පස්සේ උපත දෙදෙස ඊට පස්සේ උදර කොටස ඊට පස්සේ කලවා ඊට පස්සේ බත් වෙන කාඩේ දක්වා මෙලෙසින් ගෙනියනවා අනිත් පැත්තට එලෙසින්ම තමාගේ සිත ශරීරයේ මත පිටින් ගෙනියන විට සමාධි ප්‍රඥා දියුණු යෝගාවයන් යම් නම් අත්දැකීම් ලබන්න පුළුවන් වෙනවා සමහර විට සමහර රූප කොටස් දැන් නෙවෙයි පසු වෙන්නට පුළුවන් නොපෙනී යන්නට පුළුවන් අත සමහර නොපෙනී යන නැත්නම් කපු පෙදෙස් නොපෙනී යන පාද කොටස් නොපෙනී යන නැත්නම් හිත නොපෙනී යන මෙහෙම ගෙනියන ඒ නොපෙනී යන කියන්නේ සිතට නොපෙනී යනවා කියන්නේ සිතට පේන්නේ නැහැ සමහර විට සමහර රූප කොටස් එක්ක කැඩි කැඩි යන ආකාරය වෙන සමහර යෝගාවචරයන් සමාධි හිත ගැලේ යන නැත්නම් අත ගැලේ පැත්තකට යන කකුල් ගැලේ පැත්තකට යන මේ වගේ නැත්නම් දෙඩි කෙඩි යන ගැලේ යන සමාධි කෙනෙකුට දකින්නට පුළුවන්. සත්ව ප්‍රයත්න කරන එක අත්දැකෙන්න පුළුවන් මේක විනාඩියකට නෙවෙයි. මෙන්න මේ විදිහට ශරීරයේ මත පිටින් වම් පසින් හා දකුණු පසින් මුළු සිරුර පුරාම සිටගෙන යාට පස්සුව දැන් නාමයේ සා රූපයේ වෙන වශයෙන් දකින නිසා දැන් ක්‍රියාත්මක කරන්න අතිශේෂිත පාදයේ දක්වා හිත ගෙනියනවා අර ඉහළින් ඉහළින් ඇතු නාම ධර්ම සිතිවිලි පහළට පහළට යන විට නැති නැති යන ආකාරය දක්වන්නේ. ඒ කියන්නේ හිතදෙස බලනා හිත හිත කොටසේ සිත ගෙනියන විට තිබුණු ඒ නාම ධර්ම ප්‍රකෘත දෙස කරා ගෙනියන විට ගිලිහි යන නිර්දය. ප්‍රකෘත දෙසේ දැකපු ඒ මත පිටින් ගෙනියන සිත උතර කොටස කරා ගෙනියන විට අය ගිලිහි යන නැති යන නිර්දය. ඒ විදිහට නිරුද්ධණිය යාම දකින්න අනිත්‍යයෙන් නිරුද්ධයටපත් වෙනවා. කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා ඊට පස්සේ නිවෙනවා. ක්‍රමානුසාරයෙන් සෑමසනයක් පාසාම අනිත්‍ය දෙන ධර්මයක් විරුද්ධ වී යන ධර්මයක්. දැන් තමයි කයයි සිතයි දෙක මාර්ගයෙන් මාර්ගයට බලන කය දෙස ඊට පස්සේ සිත දෙක මුළු කයම දැන් ගන්න. මුළු කයම රූපස්කන්ධේ ඒක දකින සිත නානස්කන්ධ මේ ධර්මතා දෙක හැර කය සාසිත යන දෙක හැර වෙන මෙතන මොන ධර්මයක්ද තිබෙන්නේ කියලා විමසන්නට ඕන. ඒ කියන්නේ මෙන්න කය මෙන්න සිත. මේ කය සාසිත හැර මෙතන වෙන ආත්මයක් තියනවද වෙන ගෑණියක් කියලා ගන්නද? මිනිහෙක් කියලා ගන්නද මම කියලා ගන්නද මොනවාරි තියනවද කියලා බලන්න ඕනේ. ඒ දෙක දෙක බලනකොට පෙනෙන්නේ. සිතයි හැර වෙන ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂවන්නේ නැහැ. මම වශයෙන් හෝ ජීවියක් වශයෙන් හෝ ගැහෙන පුරුෂයක් වශයෙන් හෝ කවර ආකාරයකින් හරි. එනිමට කිසිම ධර්මයක් ඉතිරි වන්නේ මේ නාමයේ සහ රූපයේ පැවැත්ම පමණයි මෙතන තියෙන්නේ කියන සත්‍යස්ත වැටීම දැනෙන්නට වන්නට පුළුවන්. කලින් දැක්කාසේ මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවයක් මේ දැක්කා මේ දැන් අවබෝධ කළාසේ මේ අනාත්ම ස්වરૂපයක් ඇතිුණා නම් ඊට පස්ව කලින් කලාසේම තමගේ ශරීරයේ මත පිටින් සිත ගෙනියනා ගෙනියන විට නිරුක්ති යන ආකාරය දැක දැක සිතේ සිත පාදයේ දක්වා සිත ගෙනිනා ඊළඟින් ඊළඟින් තිබුණු සිතුවිලි පහළට පහළට යන විට ඔක්කොම නිරුක්ති වී සියල්ලම නිරුක්ති වී යන නිවිලි යනවා මෙන්න මේ தත්ත්වයම දැක දැක දැක දැක ලෙසින් සිත ගෙනියන්නේ. උපයන මේ වෙන විට නොපෙනී යන්නට පුළුවන් සිතට අවබෝධ නොවී යන්නට පුළුවන්. දැන් සිතට තේින්න තමයි රූපේ නිකන් අහසේ සිට පාරණා දන්තත්වයක්. නැත්නම් තමයි රූපස්කන්ධේ නොපෙනී ගිය හිස්වරූපයක්. මේදී අවබෝධ වන. මේ හිස්වරූපයට අපි ඕලාරික වශයෙන් කියන ශූන්‍යතාවයක් කියලා ඉතාමත්ම පහළම තියෙන අඩුම මට්ටමක පවතින ශූන්‍යතාවයක්. යම් කිසි කෙනෙකුට මේ අත්දැකීම ලබන්නට පුළුවන් නම් මේකේ තමගේ රූපස්කන්ධය තමාට අවබෝධ වන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඒ නිසා රූපස්කන්ධය තුළ ආත්මයක් කියලා ගන්නට කිසිම ධර්මයක් ඒ අවස්ථාවේ නැහැ. ජීවියක් කියලා රූපස්කන්ධය තුළ ගන්නට රූපයක් ඒ අවස්ථාවේ නැහැ. ගැහණියක් පුරුෂයෙක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් නැහැ. රූපස්කන්ධය තුළ සංස්කාර දෙකේ පිළිගන්නට බෑ. මොකද රූපස්කන්ධය තමයි පිටත දැන් අවබෝධ නොවන නිසා නොඇති පවතින නිසා රූපස්කන්ධය අරමුණු නොවන නිසා රූප නිරෝධයට පිටපත් වී ඇති නිසා දැන් ආත්මයක් වශයෙන් හෝ ජීවියක් නම් වශයෙන් හෝ ගන්නට තියෙනවා නම් යම් සුදම්යක් ගැනීමට තිබෙන්නේ ඔය දැන් දැනෙන ගැනීම සහ ඒ සිත් ස්වરૂපයේ ගමනයි මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ ජීවිත වශයෙන් හෝ ගැනීමට තිබෙන එකම ධර්මයේ ඒ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම පිටට නොමැති ඒ ඥාන දැන් පවත්නා වූ හෙත් ස්වરૂපේ සහ ඒ දැන ස්වરૂපේ පමණයි. මේ ධර්මතාවය තමයි ආත්මය මේක තමයි මගේ ජීවිතය කියලා අපි ගත්තා නම් මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි තව මොහොතකදී නැති යන ධර්මයක් අනිත්‍යය පත්තන ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි ඒ අනිත්‍යයට ගියාට පස්සේ මේක පහනක් වෙනවා මේ වගේ නිවිලා යන නැත්තට නැති යන නිරුද්ධ වී යන ධර්මයක් නිරෝධ ධර්මයක්. එතකොට මේ දැන් පවස්නා වූ මේ ශිෂ්‍ය රූපයේ නැත්තම් මේ බැඳෙන ගතිය කියන දෙකම මම වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ දත්තානම් මේක අනිත්‍යයි නම් මේක නිරුද්ධ වී යනවා නම් එසේ අනිත්‍යයට ගියාට පස්ව නිරුද්ධ වී ගියාට පස්ව මේ ධර්මයේ කුමක්ද ඉතිරින්නේ ඒ අවස්ථාවේදී ආත්ම කියලා ගන්න. යන්නේ දැන් කියන මේ ශිෂ්‍ය රූපය සහ දැන් ගතිය ආත්මය මගේ ජීවේ ඒක අනිත්‍යයට යන නිරුද්ධ වී යනවා. ඒ අනිත්‍යයට ගියාට පස්ව නිරුද්ධ වී ගියාට පස්ව මේ ධර්මයේ ආත්ම නම් ඒ අනිත්‍යයට නිරුද්ධ වී ගියාට පස්ව ආත්ම වශයෙන් ගන්නට කිසිම දෙයක් නැහැ. ඒක නිසා මේ ධර්මය අනාත්මයි. මෙන්න මේ පැහැදිලි අවබෝධයේ සීතලා ඒ ශූන්‍යතාවයේම සිටගෙන ඒ කියන්නේ දැනෙන හිස්වරෝපේම සිටගෙන ඒ ධර්මයන් අනිත්‍යයි ඒ ධර්මයන් අනාත්මයි කියලා මෙනෙහි කරන විට ඒට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට සිටපත් වේ අන්න ඒ ධර්මයේ පවා අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කරන විට නිවනට සිටපත් වේ එසේ කරන්නට නොහැකි නම් ඒ හිස් රූපයෙන් සිටගෙන ඒ අනාත්මයි අනිත්‍යයි කියන අවබෝධය පිළිදලා ඒ හිස් රූපයේ දෙස බලාගෙන ඒකේ දැනෙන ගතිය ඒ කියන්නේ හිස් ගතිය දැනෙන ගතියක් තියෙන දැනෙන ස්වરૂපයක් ඒ දැනෙන ස්වરૂපේ ඈතට ඈතට ඈතට හිතින්ම එහාට එහාට එහාට ගෙනියන්න මුලදී මුලදී තිබුණු සිදුවිලි නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරයට දැක දැක ඈත දෑයට ගෙනියන විට මේ සියල්ලම එක මොහොතකදී නිවි යාමකට සත්‍යේවි අන්න ඒක නිර්වාණ ධාතුව වෙනවා. විශේෂයේ ධර්මයේ මා නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න නොහැකි නම් තව විවිධ ආකාරයෙන් විවිධ ආකාර අනුගමනය කරමින් ඒ ශූන්‍යතාවයේ ඉක්මා යන නිවන සාක්ෂාත් කළ හැකි කරම රහසක් තියෙන එක එක වශයෙන් පෞද්ගලික වශයෙන් යම් කෙනෙක් අත්දැකීම ලබා දුනා මම ඒ අසුදු සම්දමේ පෞද්ගලික උපදෙස් ලබා දෙනවා. එතකොට අද මේ දක්වා අපි මේ ආකාරයට ප්‍රකාශ කළේ නාම රූප වශයෙන් මේ සංස්කාර ලෝකේ නුවණින් විමසන්නට නාම ධර්මයක් හා රූප ධර්මයක ඇතිවීම ප්‍රයත්න නැතිවීම හැර මේ ලෝකයේ කිසිම වෙන ධර්මතාවයක් නැතේ. දිවිය ධර්මය මාර්ගවාදී වශයෙන් සංකල්පවල අපේ ඉස්සගෙන සිටියට ඒ කිසිම ජීවියක් සත්‍යයේ දිවිය ධර්මයේ කාදී කිසිම ධර්මයක් ලෝකේ විද්‍යමාන නොවන්නේ නැතේ. මේ සෑම නාම ධර්මයන්ම සෑම රූප ධර්මයන්ම සෑම ස්නේහ පාසම වෙනස් වේ අනිත්‍යයටපත් වෙනවා එබැවින් ඒවා නිරුද්ධ වී යනවා අනිත්‍ය නිරෝධයටපත් වෙනවා එසේ අනිත්‍යයේ නිරෝධයටපත් වෙන මේ නාම රූප ධර්ම තුල කිසිතැනක ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂ වන්නේ නැත මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා සිතේ සම්පස්නය කළ යුතුද නිවනින් විමර්ශනය කළ යුතුද කියන එකයි අප පරමෙන් දෙන්නුම් කරන්නේ ඊට පස්සේ ප්‍රායෝගික වශයෙන් මේ අවබෝධය තමගේ ජීවිතය සම්බන්ධ කර ගැනීමට නිවන සාක්ෂාත් වීම සඳහා තමගේ රූපස්කන්ධයේ මත පිටින් තමගේ සිත ගෙන යන්නේ නාම රූප දෙක අවබෝධ කරගෙන ඒ නාමස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී යන ආකාරයේ නිරුද්ධ වී යන ආකාරයේ දැකල නාම රූප ධර්ම දෙක හැර වෙන මෙතන කිසිම දේවයක් ආත්මයක් වශයෙන් ගන්න නැති නැත කියන අවබෝධය තුළින් අනාත්ම සංඥාවේ පිහිටලා නැවත නාම රූප වෙන්කරණයට රූපස්කන්ධය සමහර කෙනෙකුට හිතට නැති හිස් රූපයකට ශූන්‍යතාවයකට හිතපත් ගන්නට පුළුවන් කියන කාරණාවයි ඊළඟට කියන්නේ කලේ. ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යමින් නිවනට හිතපත් කරගත හැකි ආකාර දෙකක් පමණක් අපි ප්‍රකාශ කළා තව ආකාර රාශියක් තිබෙනවා. එක එක්කිනාට පෞද්ගලික වශයෙන් මේ ගැන උපදෙස් අපට ලබා දෙන්න පුළුවන් සුදුසු සුදුසු ආකාරය. මේ දක්වා කියන ලද දේශනාවේ ඉතාමත් විස්තරාංශය මේකයි. එනිසා මේ දින්වත් මෙලෙසින් කටයුතු කිරීම තුළින් මේ දේශනාව අසන කාලය තුළදී මා කී කුමක්ද කියා හෝ මේ අවසාන වශයෙන් කියන දේ නාම රූප දිරෝගේ දක්ෂින නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට හෝ අපෝපත් වූවා නම් මේ ධර්මස්වණේ කියන්නේ කුසලයේ කාන්ත වශයෙන් මේ ඇත මේ ජීවිතයේදීම මේ භූමියේදීම නැත්නම් අවර අනාගත භවයකදී හෝ නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා හේතු උපනිෂේ වේවායි කියන අපි මේ කියන ප්‍රශ්නාව මෙතන මෙන්න කරන්නේ. ඔබ සහ දිනාටම නිවන් සුවම අත්පත් වේවා. සම්මා සම්බුද්ධ නම් වහන්සේ ආමිතේති ඉතියාතරණ සම්පන්න සානිදාංගතුම් මහන්සේ සම්බහං සේසේවේ ඉතියාතරණ සම්පන්නනම් වනසේකෝ ඕ භගවන්ති තේ සුගතෝ කාමී දායරතං ඔබනං තේ නිතේ දේ සුගතෝ නම් මනසතෝ ඕ භගවන්ති තේ ලෝකේ දේ

භාග්‍යවතුන් වහන්සේ එබැවින්හන්සේ මෙසේද අනුත්තර පෙරස ධම්මතාරතිනං මනසේකේ ඒ භගවන් පිටි සත්‍යාලේ රමණං තානං